ධර්මානුශාසනා අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ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 නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි දුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි දුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි දුතියම්පි සංඝං සරණං ගච්ඡාමි තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි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 සුරාමීරය මජ්ජපමා දත්තානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අප්‍රමාදේන සම්පාදේ සම්බං Thank you.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 වයං බදන්තා නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සම්‍යක් සම්බුද්ධ දසකරණාදී අනුරක්ෂකා දෝෂණයන් වහන්සේ අභියේත බෝධිආර්යයන් වහන්සේ අභියේත සීලවන්තව බුද්ධ පූජා ගෝපි පූජා පවත්වාගෙන සුළු කරගෙන ස්වාමණේ රාස ධර්ම දේශනෙට සූදානම් වෙනවා. කයා සමර්ථව නැතිතුමාගේ ජන්මදිනයේ අද එතුමා කරුණාවෙන් ආරාධනා කළා ස්වාමීන් වහන්සේ නමස්කාර පාරමයේ දේවන අදාළ ගැදේවා කියලා. විතර සමාජයේ දේශාවේ හේතුල පුළුවන්. අද දවසේ සාගර දුකමක් සිද්ධ වෙනවා. එතන නැවතේදී මේ කරන්නේ දැන් අපේ ඒ නවස්කාරකාගේ සම්බන්ධයෙන් ඒකේ අනුශාසනාවට සවන් දෙන්න සාකච්ඡා වෙනවා. නමෝ තත්ත භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මේ නමස්කාර පාඨයේ ලෝකාවේ වදාළ සිලෝල සරුවක්යන් වහන්සේලාගේ ප්‍රේමකලේ දේශනා කරන ලද පාඩයක්. මේ දේශනාව බුද්ධ අනුකූල භාවනාව. නමස්කාර පාඩයේ අභ්‍යන්තරයේ තියෙන බුද්ධානුස්සති භාවනාව. සමස්ත භාවනාව අතරේ බුද්ධානුස්සති භාවනාවයි කියලා මේ නමස්කාර පාඩය. දෙකේම මේකයි. ඒ භාග්‍යවත් වූ කණිකතු සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා කියන එක දෙවිදේ. නමෝ කියන්නේ නමස්කාර වේවා නමෝ අත්පුත් කියන තේරුමයි නමස්කාර වේවා. සාපද සත්‍ය සත්‍ය කියන්නේ සවිනා කඩයක්නේ ඒ කියන තේරුම. ආදේශයෙන් කවුරුතෝ අරහතෝ සම්මා සම්බුද්ධත්වයට කියන පද තුනයි. සත්‍ය භවයෝ නම් සත්‍ය අරහතෝ නම් සත්‍ය සම්මා සම්බුද්ධත්ව නම් එනයි පද සංග්‍රහය. ඒ භාග්‍යවතුන් වහන්සේට නමස්කාර වේවා. ඒ රහතුන් වහන්සේට නමස්කාර වේවා. ඒ සම්මා සම්බුද්ධ වහන්සේට නමස්කාර වේවා කියන එකයි ධම්මපක්ෂයේ පද සංගමයේ තියෙනවා. අපි කලකලා බලමු මේ යෝගාවේ දෙවියන් ධර්මයන් එවැගේම පරිදර්ය නාමාත්කාර ඒතරේ අය දාපර පිළිතරයක් නේද ප්‍රකාශ කරනවා. ඉර කතාව මේ නමස්කාර පාඩයේ සමිතන අකනිත දෙයක් ගන්න ගැටතාවයෙන් ඉතර කියනවා. උරුමගාතේ ඕදේන උද්දාන ප්‍රතිභාවනාව බොහෝ දිනුවට වඩනවා. සමාජයේද නාමුල වැරක් අපේ නිරාගෙන මේ නමස්කාර පාඩයේ මේ නමස්කාරාව කියවලා මුලින්ම වශයෙන් එන්නේ මේ වෙනවා සමාජ වාදයෙන් ඇතුලේ ඉතිං දෙකේ ඒක උද්දාන ප්‍රතිභාවනාවක්. එතන නවාගාමී බුදුන් අතුරෙන් තුනක්ම කියදෙනවා. භාගාමුනේ, අරහත් ගුණේ, සම්මා සම්බුද්ධ ගුණේ. දැන් අපි සම්මාකාරමු ඉතල නමෝ කියන්නේ කොහොමද කියලා. නමෝ කියන්නේ නමස්කාර කරන තුනක් තියෙනවා. කාය වන්දනා, චිත්ත වන්දනා, වාචික වන්දනා, මනෝ වන්දනා. කාය වන්දනා, වාචික වන්දනා, මනෝ වන්දනා. බුදුරජාණන් වහන්සේ සැලකීමු මේ තුන් ආකාරයෙන් නමස්කාර කරනවා. සත්‍යයෙන් අපේ දිවිවලට භෝජන, ඕකාස, වස්ත්‍රාන් පස්සේ කියනවා වගේ මේ තුන් ආකාරයෙන් නමස්කාර කෙරෙනවා. කාය වන්දනාවෙන් පතලේ කීතුවා ගැනීමයි. කාය අතුරුණ පතලේ කීතුවා වන්දනාව. ඒ කියන්නේ දෙනගමින්ක නලද යාගෙන ඇතුලේ ඉන්න කරගෙන ඇතුලේ ඒ කියන්නේ අත්කලයක් කරේ ලබක් ආස්කරණය කියන රකින්නේ ඒ ආස්කරණය කතක යාගෙන ඕනේ ඒ ගන්න දෙවෙනි එක නලක මේක කියනවා පංචංග ප්‍රතිචාරිතේ අභිවන්දේ අභිවාදේ අංග පහකින් යුක්ත වන්දනාවක ඒක තමයි කාය වන්දනාව කාපිය අංජලි කාර්යය ඒ කියන්නේ කටන පිළිස වශයෙන් නැත්නම් එකගෙන ලෝකේ පාපකොට පපෝ කෙනෙක් තියාගෙන වදලා කරනවා. ඒක කියනවා අන්ජනී කාර්ය වන්දනා. ඒ කියන්නේ සමාජයේ තොර මුදුන තියාගන්න. නමුත් ඒක හේම ක්‍රමේ පපුවට කෙරේ ලෝක එකාගමකට ඇලෙනවා. ඒකවල කියන්නේ ඉතින් සමාජය ඒ නිසා ඒ අපේ ඒ කර්ම වන්දනා. කාමයේ උත්කෘෂ්ඨ වන්දනා කියලා කවුරුවලින් කියන්නේ. ඒ කියන්නේ කයෙන් ඇදියාගේ හිතගෙන උත්කෘෂ්ඨයෙන් ආවේලා වදිනවා. ඊළඟට කාමන ධර්ම නවත්තා කියලා කය වන්දනාව. ඒක පිළිගන්නවා හැමදේම අනුමත කරන්නේ. නැත්නම් අය වන්දනා කරනවා. නමුත් මේ වගේ අභිවාදනය නම් සතරේ පුරා වදනා පිළිබඳ. එතෙ කියනවානේ අභිවාදන සීලීස්ස එච්ඡා වර්ධාප්ත දානිනෝ සක්කාරෝග අනාවාචාති ආයුවන්‍යෝ සුඛං කරා. ඉතින් අභිවාදන කියන්නේ සතරේ පුරා වදිනාට එතන ඇදී යන ගෞරව කරන්නාට ආරිත වර්ණ සතර බලයේ ආනිසත් කර්ම අතරක් කරේ. දෙකේ රස පුරක් රජයේ නැහැ. රජයේ තියෙනකොට ආය වර්ණ සතරව ප්‍රඥා පහම ලැබෙනවා. නුවණින් අධිදේශා. දැන් මුලේ බෞද්ධයන් වශයෙන් අපි මෙතන වඳුලා ගන්නේ කටට ඒකක් කරනවා නේද කාය වන්දනාව. ඊළඟ වචනින් අපි හදේවා. දැන් සම්මෝක්ෂත්‍ය භගවතු වරහතෝ සම්මා සම්බුද්දත් කියලා වචනේ තියෙනවානේ. ඒක වචන වන්දනාව. ඊළඟ මේක දුරින් අපි හදන්නේ මේ චේතනාවක් ඇති කරගන්න. ආර්ථේවක් අරිහත් සම්මාත මුතුරජාන ආශේතනාවේ වන්දනාව වේවා. ඉතින් මේක ආවගෙන කරගන්න. මේ විදිහට කාය වන්දනා, වාචික වන්දනා, මනෝ වන්දනා කියන තුන් ආකාරයේ වැඩිවීමෙන් වෙන්නේ නමෝ කියන වත් අපෝදේශු කියන නම. සමස්කාර වේවා. ඊළඟට භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අපේ සිංහල රටේ තියෙනවා ජනිතේ වටිනා ප්‍රකාශ කරන සුබ ගාමී පටන් ගන්නවා දැන් නමෝ සත්ත්ව එනකොට හොඳම සුබ ගායයක් වෙන්න තියෙනවා නමෝ සත්ත්ව කියන අකුරු තුනේ කණේ තුලයි ඒකනේ යකනේ කියලා මුල් ලක්ෂණ ලක්ෂණේ අදාපෘතේක අදාපර අදාපුනයි දුවේ ඒක භූතිකණයක් නැති අඳුරුනවා. යටික දුරෝදේ වෙන දුරුවා. වාගේම භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතන මුලින් කියනවා මුතුල ගන්න. කොහොමද? පායන දේව භවය කියන අපුරු දෙකෙන් කියනවට නාගරේ. එතන තියෙන සුබ ගන්නය. ඒක කියන ආයු ගන්නය. ආයු ගන්නය. ඒ වගේම හෝ අරහත් දෙකට එතන සුබලකයක් කියනවා. ඒක කවදේකේ මුලකුල මුලේ අදාපදයක ලක්ෂණ. ඒක කියන්නේ යසස් ගන්න කියන්නේ යසස් සුබලකයක්. ඒවා කියනවා අනේ ඒවා ඒ වගේ සුබලකන පිළිගත්තේ. දැන් මේක ලෝකලා දුරුලයන් අතරනේ. සාස්ත්‍රේ වාරකලානේ ඒකේ ධර්මතාවක්. සර්වඥාන් වහන්සේලාගේ දෙහිමුදේ සිට වෙන වචන විකාශක සුබ චිත්ත විපාකයට ලක් වෙනවා. ඒ මේ වචනය ප්‍රජානන් මහන්සේලාගේ ආරම්භය අතර ඕකෙහි අකන්තයේ අප්‍රණයේ ආර්ය මහන්සේලා වහන්සේලා කරපු වචනය. කාර්යවාදී මහාවාචාර්ය දෙවියන් ඥාතිය භාවිතා කරන වචනය. සාමයේක සාමක ගෞරව කටයුතු වන්දනාවක් කියන එක කලින් ඉඳලා තෝරගන්න. ඊළඟට සැලකා බලමු ඒ ගුණ කාර්ය තුන එසේ එන්නේ. මෙතන සඳහන් වෙනවා කබර හෝ කියන අකිරියක්. ඒකේ ප්‍රථම විග්‍රහයේ භාගවා. එතන සතියවත් කියන්නේ ඒකේ කියන්නේ භාගතුන් වහන්සේ දේ කියන එකයි කියනවා. නමුත් අපි සිංහලෙන් කියන භාගතුන් වහන්සේද වදලා වේවා. ඒකෝක මෙතෙන්දී භගවන් කියන්නේ මොන දේකට කියන්නේ? ඒක බොහෝ විචිත්‍ර දෙයක් රැකක් තියෙනවා. විසුදුනාව කියන්නේ පුරාණ අර්ථකථාවනේ තේරුම් ගන්න අය. වාඥා භක්තවායුක්ඛෝ භක්තිරිත විරක්ඛනා භක්තවාන්ත ගමනෝ භක්තිසු කප්පවත්තෝ මේ වාක්‍යයෙන් තේරුම් අය. ආවාන්තිවායිතේ භගවා මංගලවායිතේ භගවා අපේ විස්සෝ ඉතේ භගවා විලක්ෂණයිතේ භගවා භක්තවයිතේ භගවා භවයේ සුවන්ත ධර්මයේ කෙසේ භගවා ඒ දෙකම සහාය අපි මේක පහදා ගන්න භාර්තේවා භගවා කියන්නේ අපිට තේරෙන සර්වඥාන භාර්තේවන්තයි ඒ කියන්නේ බුද්ධ පාරක ධර්ම සමත්‍රිකා පාරේ ධර්මයේ නැති පුණ්‍ය භාර්තේ භාර්තේවන්තයි අර්ථකථාවේ දක්වන මේ කතාව. ලෝක ධර්මයේ දෙවියන්, ග්‍රහණයන්, මනුෂ්‍යයන්, දෙවියන් ඇවිල්ලා රටේ. කත් කරගන්නවා වගේ යන්කා උදල සම්භාරයක් උන. මුනි භාග්‍යයක් උන. අපේ සරුවඥයන් වහන්සේ විසු අසංකේය කල්පලක්ෂයේ දුර කුතුහාකාරයක් කරගන්නා ලද කාමී කුණේ කාමයේ අර සියලු ලෝකසත්‍යයන්ගේ කුණාමයේ වඩා හත සහස්‍ර ගුණේ අධිකාරී කියලා සඳහන් කරනවා. ඒ තරම් කුණේ වාක්‍යයක් එන කරුවක් යනවා ඒක කවුද? එසා කුණේ වාක්‍යයන්ගේ සමානාවකට දැරින් සතරවාක්‍යෙ මේ පිළිනාමය වැරදුනා. අනික ලබ්ධායිතේ භගවාකේ එන කරුවක් යනවා ඒකේ සතර මාර්ගයක් යාවේ ලකන්නේ තියෙන තීරණ ප්‍රතිවිරුද්ධතාවය කියන්නේ නැතුව දෙලදරනවා ප්‍රතිවිරුද්ධතාවයේ ප්‍රධානම දෙය ඒ සම්භාවය ඒ ඒ සම්භාවය වල සංකල්ප වෙනවන ප්‍රධාන සංකල්පයක් වෙනවා ඒ සවාසන සකලක් හේතු නැති මේ මාර්ග කර්මය දෙලදරනවා ඒක බලක් නෙමෙයි ඒ සවාසන ස්කන්ධනාර අභිසය ස්කන්ධනාර ජීවුත්තරනාර මත්නාර කියලා ලෝකේ මාර්ගම පහක් තියෙනවා. ඒ පංච මාර්ග ධර්ම එන සරුවක් යනවාසේ බෝධි මොලේදී ඉඳගෙන යනවා. ඒතර මාර්ග කියන්නේ ඉතින් ඔක්කොම නෙමෙයි. හැබැයි මෙතන ඉතින් එක්කේ ඊට අනේ අතරම ඉතින් දේවල් නෙමෙයි කරුණාවක්. ඒ කියන්නේ 1500ක් වන්දියක් වන දෙන්නේ කෙලෙස් කෙලෙස්. ලෝකදෝෂ මොහාදී උපක්‍රේ ඔක්කොම සංඛ්‍යා කරන 1500යි. ඒ සියලු මේකයන් වාසනායිකවල පිළිගන්න. ඉස්කම් කියන්නේ පංචස්කන්ධය. පංචස්කන්ධයක් ආදාවක්. ඉස්කම් පංචස්කන්ධේ මාර්ගඥයක් එක අභිනෝ. අනික අවිසංස්කාර. ඒකස්කාර කියන්නේ කුසල කුසල. කර්ම. කුසල කුසල කර්ම ඒකට බාධා කරනවා. ඒක ඒකත් හිත දැනෙනවා. ඊළඟට ජීවපුත්‍ර මාර්ගයට වක්වාද ජීවපුත්‍රයා. වක්වාද ජීවපුත්‍රයා කියන්නේ කයෙන් එකලම ජීවයෙන් ආකලවදී රාජු. ඔතන එදවලදී කියනවා නම් බ්‍රහ්ම ලෝක දෙක පොතෝ මේ යටතේ පවත්වන සාස්කරන් දක්වයි. ඒකනම් තේකවත්යි. ඒකනම් කියන්නේ මහා පිළිතුරු. එතන ගියාම අදුත නාමයක් ඇති වෙනවා. ඕකේ ඕනකම තියෙනවා මොකදේ සත්‍යයෙන් වඩා ඉහළ ගියා ඕකේ යන තේරුණා ගන්න. නිසා පහත් වෙනාට කරන්නේ නැහැ. රජේ නිවිලාට කරන්නේ නැහැ. ලෝකුරා නිවිලාට කරන්නේ නැහැ. බඹ හොයන්න ගියා අනවරක් කරන්නේ නැහැ. හැබැයි මේ කාම ලෝක උපදිනාට කරන්නේ. ඒ සඳහා ප්‍රචාර කරනවාට කරන්නේ. ඕකේ යකත් පිළිච්චේ ඉක්මවා යනවාට කරන්නේ නැහැ. නිසා ඕ මාන්නේ අදල කරේලා ඔච්චර කිව්වද කියලා අර උසස් මේ ලක්ෂණාව අයද බාධා කරනවා. හැබැයි අදනාවට කියන්නේ නැහැ. දැන් මෛත්‍රී සම්මාන බුදුරජාණන් වහන්සේ බුදුරජාණන් කාලේ පරාමතක දෙන්නේ. අපේ සංඝරත්නයන් වහන්සේට තමා ජීවිතේ සකස් කරන්නක් ආවා කියන්නේ අපේ සංඝරත්නයන් වහන්සේ පාරමිතා භූමියේදී ගැටි සත්‍යයක් තිබුණා. ඒතරවත් නැහැ ජීවිතේ විද්‍යාව. අන්නේ විසාවභාවයෙන් මොනපාද තිබුණාම ඒ භාගයේ පුත්‍රයාගේ බලයේ සම්වත් කරනවා සිදුදෙයක්. අනික මෛත්‍රමාර්ග. මෛත්‍රමාර්ග කියන්නේ ස්වභාවයෙන් සිදුවෙන මාර්ගය. උපන්නන අනිවාර්යෙන් මහජය. නමුත් සරුවක්යන් වහන්සේ බුදු වේදනිකා මේ විශේෂ සිදුවෙන මාර්ගය නැති කළා. අදිරාම කරනවා. එනිසා පංච මාර්ගයන් බෙද දමු රාජ්‍යයේ සර්වඥාන් වහන්සේ භගවා කියලා කියන සමන්නායි. පහේ යුක්තෝකේ ලෝකයේ සම්පත සමාධිමරණ හයක් තියෙනවා. අනිස්වාරයේ රාම යකත් ශ්‍රේ පාප ප්‍රයත්නයේ. අයිස්වාරයේ කියන්නේ සමන් වහන්සේගේ ධ්‍යාන අධිඥා බලවත්කම. ඒ කියන්නේ සර්වඥාන් වහන්සේ ඕනෑම දෙයක් අනිත්‍යයෙන් කරලා ඒවත් සිද්ධ කරන්න පුළුවන්. අයිතර කතාවක් තියෙනවා. කොච්චර උදා වෙන්න පුළුවන්ද? අප කියන්නේ සතරේ අවකාශක. අර කියන්නේ කිව්වම අභයයෙන් භාගයක් කරනවා. අභයයෙන් භාගයක් කරන අර කියන්නේ. අර කියන්නේ ඇතුලේ සම්මුතිය. වාග්යලක් තියෙනවා. හිතකලක් තියෙනවා. ඒ වගේම සතරේ තියෙනවා. ඒක තිබුණ ආකාරයක් සමාජාවේ ගොඩා ගැනීමෙන් අප කියන්නේ ලොකු කරන්නේ නැහැ. නමුත් දකින්නම දෙන්නේ අප කියන්නේ මේ සිවිලියෝපාත. සමාජාවේ කැමතිනම් ඒක ඇතුලේ මුළු සම්පල වාසය පුළුවන්. ඒ තරම් සාහෘදයේ කාර්යයක් තියෙනවා. ඒ කාර්යය කියන්නේ කල්කල් කල්කල්වා කියනවා. ඒ ඔක්කොම සිද්ධුනේ පුණ්‍ය භාවනාවේමයි. ඒසා කල්වා යන වාසයේදී අර ඉතුරු මංගාව සමාධි ඉස්සර ගාව අවිඥා ඉස්සර ගාව චිත්ත ඉස්සර ගාව ඇති නිසා ඒකක් ආදී රමණය අනිත් කාරණේ තමයි ධර්ම ඉස්තරයේ ධර්ම ධර්මයේ නවලෝකයපාර සතර නාග සතර කාල නිර්වාණය ඒ කියන්නේ එකවර ලැබෙලා නෙමෙයි එක ආත්මයක් ලැබුණාට සෝවාන් සකදාගාමී මාර්ගඵල ලබලා ඉන්නවා කියන්නේ සකදාගාමී අනාගාමී මාර්ග පාරවල ඉන්නවා කියන්නේ. අරහත් මාර්ගයක් ඉක්මවලා කියන්නේ කල්පස් කයේ ඒකයි දෙන්නේ. අමුතුන්වාසේ ඥාන වාසේ කියන කාර්යයක් හඳුන්වනවා. නවලෝකනා ධර්මයේ වාසේ ප්‍රතිලාභ කළා. ඉතා නවලෝකනා ධර්ම අනිත්‍යය දැනෙන්න භගවාගේ දේ. ඒක තමයි ධර්ම භාවය. යහත් කියලා කියන්නේ ඒ ඕක කරන්නේ කැටේ කරනවා ගුණ පතරය. ගුණ පතරය දෙවියන් ප්‍රඥා මනසියා කාර්යෝපකරණ ආදී හැම දෙනාටද ඒ සරුවක් යනවාගේ ගුණ පතරය දකට කැටේ කියනවා. කල්යාණෝ කිච්චාතු අකුග්ගතෝ කියලා හඳුන්වන්නේ ඒකයි. ඒ ශ්‍රේෂ්ඨෝ නිවැරදිව ගුණ කතාව රෝගදාමයේ දෙකට කැටේ කියනවා. ඒ තරම් තමයි සාහනකාරකයන් මෙතන පරිවර්තනය වෙන්නේ. ඒකත් මේ කිසිම සාපේක්ෂ කෙනෙකුට එකම සාහවක දෙකක් කියන්නේ ඒ සාහවක දෙක තමයි සමන්වාසයේ අයිතිවාසිකම් යටත් කියලා හඳුන්වනවා. ඒ සාහවක දෙකේ ගුණ කපන නිසා ඒකම සාහවක දෙකක් ඒක හඳුන්වනවා. සමන්වාසයේ බුදුබණහාන සූවිච ආසන්තයේ නවකෝටි අභිලක්ෂ්‍යම් වෙන සාමභාව ප්‍රඥා මාර්ග පාරයෝ. ඒ තමයි යත. සීලයේ ඕකාරයේ කිසිම කෙනෙකුට නැති විශිෂ්ට වූ රූප සංස්කෘතියක් ලෝකේ එකම රූප සංස්කෘතියේ ක්‍රමයයි. ක්‍රමයේ කියන්නේ කලවක් කරනවා කියන රූප සංස්කෘතියේ සමාන රූප සංස්කෘතියක්. මාර්ගය. ඒකවල මායයකවත් මේ දෙතම යන්තම් කියන සම්පූර්ණ මොකදද? ඒ කර්මයට අතීත වූ අනුකූලයේ වූ අසාරය වූ අසමාන වූ රූප සංස්කෘතියක් පවතිනවා. ඒ නිසාද සරුවක් යනවාටේට අර ශ්‍රී සංකප්පයේ තියෙන ආර්ය සංකප්පයේ තියෙනවා. ඒ භාගයේ තියෙනවා. ඊළඟට ආම ප්‍රයත්න. කාමයේ දැනෙන දැනෙන දේ කරන්න පුළුවන්. කාමයේ ඕනතරම් කරුණියක් ඒක කමනේ කරන්න පුළුවන්. ඒකට කියනවා කාම භාගය කියලා. ප්‍රයත්න කියන්නේ මේක. රාජයේ සිව් ඉරියව්වේද ඉලක්කවත් නිදේ දෙන්නේ අර වෙලාවේ නිවිල අඩුවට ඇතුළු පවත්වන්න සමර්ථයි. සත් ඉරියව්ව ආරම්භයේදී අටව ස්වාමීන් වහන්සේ නිශ්චය වෙනවා. එන්න මේ දෙන භාවිතාක කයේ පිට දැනෙද්ද සරුවක් කරනවාසේ මකලා කෙනෙකුගේ සමන්විත වෙනවා. විපස්සනායේදී අනුවාපියේ ලෝකයේ තියෙන යම්තාවක් ධර්මතාවයයි. කුසල කුසල කාවාපි අනවත්‍ය ඒලක් ප්‍රමිත කුසල සුඛ පක්ඛ විභාගාදී මේ නම් තියෙනවා මේ ධර්ම. ඒ ඔක්කොම වේදනාවේ සාධකයි. ස්කන්ධ වශයෙන් විදේශනා කරන ආයතන වශයෙන් ධාතු වශයෙන් කපිලාවේ සත්‍ය වශයෙන් කපිලවකාර වශයෙන් සූත්‍රාක්‍ය වශයෙන් නානා විදේ දේශනා කරලා දෙවිලා. අර දේශනා කරනවා චක්ඛූතෝ දර්ශන ජීවා කාය භවකෝ දෙවිනාන්දට තේරෙනවා. එතෙන් ධර්මයේ දෙවිනා දක්වන්නේ හේතුව මේ සතරාර්ය සත්‍ය අවබෝධය තමයි. සතරාර්ය සත්‍ය අවබෝධ කර ගන්නා අය තම තමන් සතර පුරුදු කරගත්තා වූ සමථ විපස්සනා භාවනා අනුව ඒ අතර රැඳෙන රැඳෙන දේවා. ඒකාගේ විශේෂණාක රැකෙන රැකෙන රැකෙන පිටායි විධාකාරයේ කාමයේ දෙදෙනා දේශනා දෙයි. දෙකා කාමයේ දෙදෙනින් දේශනා කළ දැනෙන්නේ සෞලකනාසේ කඳුවා කියන ගුණෙන් සමන්නවා වෙන්නේ. තවත් කාමයක් තමයි භක්තවාග්යේදී භගවා. ඒ කියන්නේ භගිනේ කියන දරින් භගවා මොනවද භගිනේ කියන්නේ? විවේක කියන්නේ විමුක්තිය. විවේක කියන්නේ කාය විවේක, චිත්ත විවේක, උපති විවේක. ඉලක්ක තුනක් තියෙනවා. ඊළඟට කියන්නේ ජීවිතේ විහාර, ධර්ම විහාර, ආර්ය විහාර කියලා විහාර තුනක් තියෙනවා. විමුක්ති කියන්නේ පුඤ්ඤත විනෝක්ත, අනිච්ච විනෝක්ත, අපනිච්ච විනෝක්ත කියලා විනෝක්ත තුනක් තියෙනවා. ඒ අතරේ අත්ත විනෝක්ත, අත්ත අභිවාදයෙන් ආවේ ලෞකිකෝද එවාගෙම ලෝකෝත්තර කලසමාපත්‍ය ආදී ඕද උත්තරී මනසක. එතන මනසයන් වල දෙරින් කියන කාරණය මනසයන් ගැටි මනස සත්‍ය ඉක්මවාගේ එකක් වෙන ධර්මයන් කියවෙනවා අර්ථය පාඩේ කරලා. ආගමේ තේරාසන, විදේක තේරාසන, ප්‍රාන්ත තේරාසන ඒවා පරිදි කරගෙන මේ උසස් ප්‍රතිපත්තියක් උසස් අධික ග්‍රාමයන් විනාශ කරනවා. එනිසාගේ ඒ උත්තරේ මනස ගාමියන් වදනය කළා කියන්නේ භගවා කියනවා. අනික තමයි භවයේ වර්ධ ගමනෝදී භගවා කියන්නේ ලෝකධාතේ කියනවා නැවත නැවත උපදින ජරාමියන්ට පත් වෙන භවයන් ළඟයි. සාමාන්‍යයක් කියනවා. මොනවාද? කාම භව, රූප භව, අරූප භව කියන තුනක් තියෙනවා. කාම භවයේ අනිත්‍ය ප්‍රත්‍යය කර්මයේද ගත වාක්‍යයේ ජීවිතයේ දක්වා කියන භූමි 11 කියෙම කාම කවර. රූප කාමයේ ප්‍රථම ඥාන ධර්මනව තුනේ ධර්ම කාය සංකේතයේ බලතරයේ සිට අකනිකා බලතරයේ දක්වා රූපී ධර්මවල ධාත්‍යක් තියෙනවා. ඒ ප්‍රමාණය විදිහට රූප කවර. අරූප කාමයන් ආකාරාන්තයතන විඤ්ඤාණාන්තයතන ආත්මිකයන්යතන දේහසඤ්ඤානා සංඥාතන කියන්නේ අනුක ලෝක හද. මෙතන කියනවා භෝගේ සිත් එක. ඒ සිත් එක තුනට බෙදෙනවා කාමකවයි ප්‍රලාය, රූපකවදාසයයි අනුකව හදයි. කාමන සංඥා භව, අසංඥා භව, දේහ සංඥා, නා සංඥා භව කියලා කොටස් තුනක්. සංඥා කියන්නේ හිතේ තියෙන. හිතේ තියෙන භව. අසඤ්ඤා භාවයෙන් හිතට ඒ සංඥා ලාභඥා භාවයෙන් හිත ඇත්තේ නැති නැත්තේ නැති කියන වචනයක සත්‍යය. මේ අසඤ්ඤා භාවය කියන්නේ අසඤ්ඤාය. ඒකක් ඇත්තේ නැහැ. අල්ප පන්තිලා මේ එකේ ජීවත් වෙනවා, ජීවත් වෙනවා කියලාට මේ කිරියක් වගේ කවදේනවා. එකක් නැහැ. ඒ සංඥා ලාභඥා භාවයෙන් නිව සංඥා ලාභඥා කරන බවද. ඒ දෙක අනුව අනිත් සියලුම ඉතිරමයේ නිසා ඒකුණමයේ පඤ්ඤා භාවය කියන ගණයට වැටෙනවා. ඒකනේ කාමභාවය 11යි, දුක් භාවය 5යි, අනුභවය 3යි. යන්නේ නැහැ. ඒක කියනවා සංඥා භාව, අසංඥා භාව, දේ සංඥා නාසඤ්ඤා භාව. ඊළඟට දේශෝකාර භාව, චතුෝකාර භාව, පංචෝකාර භාව කියලා තවත් දෙකක් දෙනවා. සිත්තේ කුරුවිතරේ. ඒක ඕකාර බව කියන්නේ ඕකාරක නිස්සන්දයක් ගන්නවා. රූපස්කන්ධ වේදනාස්කන්ධ දිස්කන්ධ කියලා ඕකාරය. එක නිස්සන්දයක් කියන බවේ ඒක ඕකාර බවයි. ස්කන්ධ දෙකක් කියන බවේ ස්කන්ධ හතරක් කියන බවේ චතු ඕකාර බවයි. ස්කන්ධ පහක් කියන බව පංච ඕකාර බව. එකම ස්කන්ධයක් කියන බව එකයි කියන්නේ පඤ්චාභාවය. නැත්නම් පඤ්ච අසත්‍යකල්පය. ඒකේ රූපස්කන්ධයේ කර්මය අනිත් ස්කන්ධ එකක් වන්නේ. චතුකාර ගමන අරූප භූමිය හතරයි. ඒ කියන්නේ රූපස්කන්ධයේ නැති අරූප ස්කන්ධ හතර පමණයි. වේදනා, සංඥා, සංකාර, විඥාන පමණයි. ඒ ස්ථාන පහ ඇරලා අනිත්‍ය පහ 26 වල. ඉතින් භූමිය 26 වල පරිවෝකාර කාලය. එනම් කාබව 11යි රූප භාගය 16 අසන්නේ කාර්යය ඇතුලේ 15යි එරිලා. දෙවියන් කියනවා පංචෝපකාර භාව. එන්නේ මේ නවතම කාර්යය බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒක ආකාරයක් ඉස්සරහට එන්නේ. ඒ ධාතුමේකයි උත්පත්තිලා විස්කම්මේච්චරයි ආයතනේච්චරයි ග්‍රහණේච්චරයි ඔක්කොම සත්‍යේච්චරයි හේතනාමේච්චරයි සංඥාමේච්චරයි චිත්තේච්චරයි ඔක්කොම නම් සුජානාති පස්නාත දක්වලා තියෙනවා. දැන් එතකොට මෙන්න මේ නවමහා භාවයේදී නැවත නැවත භවයෙන් භවයට ගෙනියන ධර්මතාවක් තියෙනවා. එනවා ධර්මතාව උස්නාව. උස්නාවට කියනවා භව මෙත්ති කියලානේ. භව මෙත්ති කියලා කියනවා භවයෙන් භවයට ගෙනියනවා. මෙත්ති කියන්නේ ගෙනියන්නේ කියලා. එතකොට මේ භව මෙත්ති කියන උස්නාව මේ භූමි සිත් එකට ගෙනියනවා මේ ස්කන්ධ පංචකය. කොහොමද ගෙනියන්නේ උත්පත්තිනාකවා කියන්නේ. උත්පත්ති කියන්නේ ඒ කුෂ්ණාවෙන් තමයි ගමෙන් ගාවේ. කුෂ්ණාවම නැන්නේ කුෂ්ණාවට සහායක වීම තව අතර වෙනවා. කුෂ්ණාවට සහායකයන් අතර දෙනෙක් ප්‍රධාන කර්තියාවලේ ඉන්නවා කුෂ්ණාවන් එක්ක පත් වෙනවා. තවත් හේතුවක් තියෙනවා. ප්‍රධාන වශයෙන් මේ පත් වෙනාගේ සම්බන්ධ සම්බන්ධයෙන් කුෂ්ණාව තමයි මේ කාලේ කාලේ විශේෂමන්ද දෙන්නේ යන්නේ නැවත නැවත දුක්ඛත්වය දෙන්නේ යන්නේ ඒ ස්කන්ධ සම්පදේ දෙන්නේ සුත්නාවේ ප්‍රවේද කියනවා එකටි ආකාර ඒ එකටි ආකාරයෙන් සුත්නාවේ කියනවා පාරමිතිය පාරමිතියට දෙන්නේ යන්නේ කියලා කොහොමද එකටි ආකාරයෙන් සුත්නාව සුත්නාව ධර්මතාවයෙන් එකයි ඒක තුනට බෙදෙනවා කාම දුන්නා, භව දුන්නා, විභව දුන්නා කියලා. කාම සංඥා, භව සංඥා, විභව සංඥා. කාම සංඥා කියන්නේ ඒ කාම භෝගිය කාම වස්තුවේ පිළිබඳව වෙන දුන්නා. භව සංඥා කියන්නේ නැවත නැවත උපදින ආකාරයේ අහවල් නැමේ සදාකාලික නැවත නැරෙන්නේ නැහැ, වෙනස් වෙන්නේ නැහැ කියලා දෘෂ්ටියක් කියනවා සාපත කියලා. සදාකාලික ආශ්‍රය පිළිගන්නේ දෘෂ්ටිය සාපත. ඒ සාපත කියන සදාකාලික ආශ්‍රය පිළිගන්න දෘෂ්ටියක් එක්කෙනෙක් වෙන්නේ කියලා කියනවා භවනා කියලා. ලෝකඥාන කියන්නේ මරණයන් මත එකදීමක් නැහැ කියන දෘෂ්ටියක් කියනකට කියන උච්ඡේද දෘෂ්ටිය කියනවා. උච්ඡේද කියන්නේ ඥානභාවයේ කරගන්න පස්සේ උපදෙන්නේ නැහැ කියලා හිතා ගන්නවා නැත්නම් පිළිගන්න. ඒක මහා වරපතල දෘෂ්ටියක්. සමාජ මේ භාවයේ නෙමෙයි සමාවල් භාවයේ ප්‍රඥාන් ප්‍රතිඥාක දෙවවත් වෙනවා සමාජයේ. එතෙන් නමුත් ආත්මභාවයේ නැවත සිදී යනවා උපදේ නැහැ කියලා කාගත්තනම් ඒක කියන උච්චේ දෘෂ්ටිය. ඒක විනෝදය. ඒ විනෝදයෙන් උච්චේ දෘෂ්ටියෙන් ප්‍රතිස්ථාපන වෙනවා විනෝදාකාර. දැන් තුනක්. ඊළඟට කියනවා චක්කු, සෝත, ධාන, ජීවා, කාය, මන කියලා ආධ්‍යාත්මික ආයතන හයක් තියෙනවානේ. ওই හයත් එක්ක තියෙන දුන්නා තුළ ඇලෙමම ගහගන්නවානේ. ඊළඟට බාහිර ආත්මයක් තියෙනවානේ. රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ, ධම්ම. ඒ හයත් ඒ දෙකෙන් ඇදලා මෙතන ගහගන්න තියෙනවානේ. අනේ 36. මේ 36 දාගෙන දුන්නා වගේ කියනවා. ඔක්කොම දිශාය වැඩෙන දුක්ලා. ඊළඟ අපිට දුක්ලා ඒ ඡායයි අනාගත දුක්ලා ඒ ඡායයි වර්තමාන දුක්ලා ඒ ඡායයි. ඒක කියartifactId යක්ෂ සංස්කෘතියේ තෝරා මනාපකාර දුක වාවා වහන්සේ දුක්ඛයෙන් සංකල්පා ගාමී පිටාගේ අර ධර්මයේ ප්‍රාර්ථනා වගේ කියනවනේ තේරෙනවා සත්‍යකදී ගෝදාගේ මේ දුක්ඛායක දෙන විතර තිස්සයයි. දුක්ඛායකත් ඒක තුන දෙවිලා ගියාම විචාර කරනවා. එන්නේ ඒක අකරාජාන දුක්නාව තමයි කාය කායයක දෙන ගියේ කියලා ගන්න. එන්නේ දෙයන්න කවමන කරන දුක්නාව කවුරුන් යන වහන්සේ බෝධින් වේදී මහා රාජා මේ අරිහත් මාර්ගාචාරයේ සම්පූර්ණ වරාරයන්. උත්නාමාරාදානකට මොකක්ද වැරදි? නිර්වාණ අමුක්තිය. නිර්වාණ අමුක්තිය ගැන ප්‍රාර්ථනා කෘෂ්ණාවට ඇතුල් වෙන්න බෑ. ඒ නිසා අපේ සරුවක්යන් වහන්සේ බෝධිනුවරදී භවයෙන් භවයට ගෙන්වන්නේ මේ කෘෂ්ණාමනසේ පාවෙච්චි ලාභමන කරන කෘෂ්ණාව සතර මාර්ගඥාණයෙන් අමාරා ගන්න නිර්වාණ නමුත් ඒ ගැන දුරේ කොහොමද නවතන් කරලා ඒ කියන්නේ සබවාගෙන තියෙන මෙන්න මේ විසුද්ධි මාර්ගය කාර්යකාමිදා මාර්ගකට කතා ආදීයේ මෙව භගවාගුණේ පදහය වෙනවා අපේ බුදු සසුනේ සුදුගුණ සත්‍යයනා මනසකාරකල උතුම්න්නේ අග්‍රස්ථාවක සාරපුත්‍ර මහ රහතන් වහන්සේ අවබෝධ සාර්ථකව භාවිතා කරනවා ඒ බොහෝ දෙයකින් දුරුකුල දේශනා පවත්වලා තියෙන බොහෝ කැටලෙක් ඇතේ බොහෝ විස්තරාත්මකව ඒ එක කරක් තියෙනවා ඒ භගවාන්ගේ විස්තර කරනකොට භගවානි කාර්යවාදී වශයෙන් මේ සම්බුද්ධානම් භගවන්තානම් අපිට ධම්මවා ගෝතිභගවා භග දෝතෝ තිභගවා භග නමෝ තිභගවා භග කංශ කෝතිභගවා භග සීලේ දෝතිභගවා බාහිරේ පකේකේ ධම්ම රත්නං තිභගවා භාවනං අත්කරෝ තිභගවා භාවිත කායෝ භාවිත සීලෝ භාවිත සිතෝ භාවිත කර්මෝ තිභගවා මනසාතේන කාණ කපිතානානකා උපානේ විභවවා ආමීරා පරවා සීවන්තින පාපතේ නාතර විලාංකච්ඡේදේ කාය කරිත්වා ආනන්ති භගවා කාමීන භගවත් රසත් බ්‍රහ්ම රසත් විමුක්ති රසත් අධිශී රස අධිචිත්ත රස අධිප්‍රඥායාති භගවා කාමීන භගවත් චතුන්නම් ඥානං චතුන්නම් අප්පමඥානං චතුන්නම් අරූප සමාපatti විරන්ති භගවා කාමීන භගවත් කන්න විමුක්ඛානම් අක්ඛන්න අධිභාෂණං නවන්නං මනුසුභයාය සමාපatti විරන්ති භගවා භාග්‍යය භගවතකන්න සංඥා භවනකන් දසන්න කටින සමාපත්තේන ආනාපානසති සමාධිත්‍යා තුන සමාපත්තියාති භවයා භාග්‍යය භගවතකන්න සතිපට්ඨානං චතුන්න සම්මස්සකානං චතුන්න විචිකාරං පංචනං ඉන්ද්‍රියාණං පංචනං කාරණං සත්තං කුච්ඡංගාන අරියස්සක්ඛ නිකත්මංගා වාති භගවා ගාමීවා භගවා දසඤ්ඤං සකාලස ගවණ්‍යව නාමං චුන්නං හේසා රජ්ජාමං චුන්නං පටිපංචදානං කන්නං බුද්ධ ධම්මානං කන්නං අභිඥානං තිකා වේවා භගවාති මේ සංඝානමතරා පතන සිතරා පතන භාකරා පතන වගණ්‍යා පතන රාතිකා ලෝයසේ පතන නිස්සාරත්තේ පතන සමන ප්‍රාප්තේ පතන දේකාරි පතන ඉමෝක්ඛන්තිකමේ සම්බුද්ධානං භගවන්තං බෝධියමෝ දේශාසම්බන් විඥානස්ස පතිනාවා සත්‍තිකාපන්නති අභිධං භගවාති ඉග කායිකාකයේ පාරාසින බව පෙන්වා දෙන්නේ මේ සුදුසුන ජීවනවල බුදුරජාණන් වහන්සේ හදතුන වැඩෙනවා වගේ බලවත් අත්‍යාවශ්‍යක කාර්යයක් ඇති වෙනවා වහන්සේ මේ කාර්යකෝත්තර මහරහතන්වත් එතරම් බුදු ගුණ දේශනා කර පුස්තකය. පරිසම්මිදාමාර්ග පාළිය මානී දේශපාලනය වැනි ග්‍රන්ථවල බොහෝ දක්නේ තියෙනවා බුද්ධ ගුණ වර්ණා වාක්‍යවල. දැන් මේකේ තේරුම මෙහෙමයි. භගවාගේ නේතං භගවාගේ ගාතවාදී වචන නේතං බුද්ධානම් භගවන්තා. භගවාගේ මේ ගුණ පදය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේලාට දෙන ගෞරව සංකේත වචනයි. ඒ කාර්යන භගවාචලුනේ ගෞරව සංකේත වචනයි. දැන් මේ බ්‍රහ්මාගමේ තේරවන බ්‍රහ්මරාජයාට භගවාන් කියන වචනය බ්‍රහ්මරාජයා කියන භගවාන් කියන. ඒ ගෞරව සංකේතයි. ඒ බ්‍රහ්මරාජයා කෝපය දෙනාට වඩා සත්‍යයක් ප්‍රඥාවට වඩා අපේ කරුණක් ගන්නවාට ගරු කටයුතු දෙන්නේ මේ භගවා කියන පදේ ඇදලා තියෙනවා. භග රාගෝති භගවා. භග දෝෂෝති භග මෝහෝති. භග කාන්තකෝති භග තේජෝති භගවා. ඒ කියලාවේ දෙස් පිළිගන්න වාක්‍යයේ කාමයේ පිළිගන්න, දේශයේ පිළිගන්න, මෝහයේ පිළිගන්න, මානයේ පිළිගන්න, දිස්ත්‍යයේ පිළිගන්න, කෙලෙස් පිළිගන්න, කෙලෙස් කඩු පිළිගන්න. ඒක භග රාගාදී කියන කරුණක් තියෙනවා. වාගේ විදේශේ පති විදේශේ ධම්මරත්න විභාගය. සරුවක්යන් වහන්සේ අනුත්තර ධර්ම රත්නය ධර්මණය කළා, විභජනය කළා, සරුවක්කාරයෙන් විභජනය කළා, වේදා දේශනා කළා. ඒකා භාගවා. පවාන අන්තකරෝ විභාගවා. මේ 11 මහා නව මහා භාවය ඉක්මවා කියලා කෙලවර කළා, අවසන් කළා. ඒකා භාගවා කියන්නේ. ඒවා දෙවියන්ගේ අතුන් කියනවා. අනික භාවිත කායෝ භාවිත සීලෝ භාවිත චිත්තෝ භාවිත කර්මෝ විභාගවා ඒ කියන්නේ කල්වක් යන කාලේ කාය භාවනාවක් ලැබුවා දැන් කාය වස්තන ප්‍රතිපත්තාන සුදුසුකම් කළා භාවිත සීලෝ සීල භාවනාවක් ලැබුවා භාවිත චිත්තෝ චිත්ත භාවනාවක් ලැබුවා භාවිත කර්මෝ ප්‍රඥා භාවනාවක් ලැබුවා චිත්ත භාවනා ප්‍රඥා භාවනාවට සමුදේ පත් වෙනවා ඒක මේ කියන භාවිතා කළ යුතු යැදිය යුතු උසස් ගුණධර්ම සියල්ලම ලැබුවා. එනිසා භාගවා. වදීවා භාගවා. හේමේ කළානුවා. අරන්නේ වරපක්කාමේ පංකාමේ දේනාසනාරි අප්පකර්ජාන අප්පනිගෝචාන විදෙන වාචාන මනුසරා තේකාන පක්කල්ලාන කාරුකාරි. මේ ගුණාංග පහකින් යුක්ත වූ කෙලෙසුන් සේවනය කළා. අක්ක ප්‍රඥා කියන්නේ මනුෂ්‍යයන්ගේ සත්‍යයක් නෙවෙයි. ගස්කොළන් වල තුලගේ වෙන දේවල් පස්සේ සාදෙන්නේ මෙතන ඉවරයි. මනුෂ්‍යයන්ගේ කතාවක් නැති ආරණ්‍ය වාගේම රාස කියන්නේ ආරණ්‍යකට වඩා ඈතදී. ආරණ්‍ය කියන්නේ ගම්මානවල ගම් පන්සියෙන් දුර ඈතදී සිට ප්‍රදේශය. ඒකත් වඩා ඈත රාස දෙවියන්ට. දේව මනුෂ්‍ය කතාවක් නැති නිසා අප්‍රසන්නයි. අත්ත නිස්සෝතාවි. මනුෂ්‍යයන්ගේ ගෝකාවක් නැහැ. ඒ කර්මාන්ත වෙනවා ජානවාන සත්‍ය හැරලා මනුෂ්‍යෝකය ගෝකාන මොනවාක්වත් හද නැහැ. අත්ත නිස්සෝතාවි. විදේවා ආකාරය. මනුෂ්‍යයන්ගේ සුලගක් වදිනවා කියන්නේ. මාර්ගයන්ගේ සුලගක්වත් වදින්නේ නැහැ. මනුෂ්‍ය රාශිය ඒකාරයි. මනුෂ්‍යයන් අතර රහසින් කටයුතු කාණ භාවනා විපස්සනා භාවනා වඩන්න සුදුසුයි. ඒක තමයි කොලාවට දෙකා කියන්නේ මේ ධාම සංස්කරණයට නෙමෙයි. මනස රාගයන්නේ භාවනා. සමථ විපස්සනා භාවනා රහකින් කෙරෙන දේවල්. ඒවා කරන්නේ සුදුසුයි. ප්‍රතිකල්ලාන කාර්යපාණේ දහස්වලට ගියත්, ගරිකලාවට ගියත්, ග්‍රහණාවට ගියත්, සුත්‍ය වෙනකට ගියත්, කොතනදී අපි සමාධි කරගන්න පුළුවන්. ඒ කරනකොට සුදුසු පරිසරයේ ඇති විවේක තේරවාසන කඩිනේ කියලා. එනිසාම භවවා කියලා කියනවා. දැන් අපි කරුවක් යනවා ඇතේ උපන්නේ දුක්ඛයකදීනේ වාක්‍යවල බුදුනේ බුදුන් විතර දුක්ඛාක්‍රියාවේ කියන්නේ ආරණ්‍ය ප්‍රාප්ත තේරවාසන මනුස්සවාචන කියන්නේ නෑ. ඒ වගේම රුක්මෝ යදින බුදුරජාණන් වහන්සේ කියන ගුරු ධම්මානිකතාවේ නෑනේ. වාක්‍යයේ ආරණ්‍ය තේරවාසන විවේකස්ථානවල ඉතිමාචාරයේ දේවාදී සුලේඛ කරන්නේ. ඊළඟට කාර්යීවා පරවා සීවර තේජ ප්‍රාප්ත තේනාත්ම විලාසකත්‍ය ඒකත්‍ය පරිස්කාරය. ඒ කියන්නේ නොයදී ශ්‍රමණයන් මහන්සියලා තවසේ ශ්‍රමණ පරිස්කාරකේ. ඒ වගේම සීවර ඉන්දපාත තේනාත්ම විලාසකත්‍ය පිළිකර. මේවා ඉතිරි පැතිරියන් ඇටේට කරුවක් යන මාර්ගවල එනිසාද භගවාගේ කාමීයාකරවා අත්තරකට ධම්මකට විමුක්තිකට අධිශීලස් අධිශීලස් අධිපඤ්ඤාය ඒ කියන්නේ ධර්මයේ පිළිබඳ අර්ථකථනය ධර්ම රත්නය විමුක්ති රත්නය කියන කරුණාවෙන් වාසියද අධිශීලය අධිශීලය අධිප්‍රඥාවක් කියන කරුණාවක් කරනවාද ඉතා ධර්මතාවාමී දෙන්නේ බලවාදී එවැනි සතුන් සංඝයාගාන චතුන්නම් අපමඤ්ඤා චතුන්නම් අරෝප සමාපත්තිය රූපාවචර ධ්‍යාන හතරක් ලක්ෂණ ධ්‍යාන ධ්‍යාන හතරක් අරූපාධ්‍යාන හතරක් සියල්ලම ලැබෙන්න බබවාදී අක්ඛන්න විමුඛාන මක්ඛන්න අභිගාණකයන් නාමන කුප්පිය අරසමාපත්තිය ඔය අත් සමාපත්තියේ ප්‍රවේද තමයි මේ විමුඛාට අභිභාෂණ අධ්‍යයනය නායක විහාර සමාපatti කියලා කියන්නේ අර නිරෝධ සමාපත්තිය දක්වා යන ගමන් මාර්ගය. ප්‍රථම අධ්‍යානයේ ප්‍රකට සමාපත්තිය ආකාරයි අන්තිම එක නිරෝධ සමාපත්තිය. ඒකට කියනවා නව අනුකූල විහාරය. අනුකූල විහාර සමාපත්තිය ලාභී දෙරින්ද භගවානයි. සතරඥ සංඥා භාවනා. දසංගම් කසින සමාපත්තිය. අසුබ සමාපත්තිය ආනාපාන සති සමාධියේ ඒකට දස සංඥා භාවනාවක් කියලා ලැබුවා. දස කටන සමාපatti කියලා ලැබුවා. දස අතුරු සමාපatti කියලා ලැබුවා. ආනාපාන සමාධිය ලැබුවා. ඒ ලැබුවා කියන්නේ ශ්‍රාවකයන්ගේ වස්තන දෙම නෙමෙයි. ශ්‍රාවකයන් සම්මිත වෙන්න බැරි තරම් සාමාන්‍යයෙන් ඒ සීල ධර්ම ශ්‍රාවණය කරනවා. ඒකා භාවනාව. ඒ වගේම සංස්කාරකාන සතර ලැබුවා. සම්‍යක් ප්‍රදාන හතර ලැබුවා. සතර විචාරයන් ලැබුවා. ඉන්ද්‍රියයන් පහ ලැබුණු ගැයි කලකත්ම පහ ලැබුණු ගැයි වඥාන අත ප්‍රතිලාභන ගැයි මාර්ගාංග ප්‍රතිලාභන ගැයි පස්වරණේ ඒවා සාවකයන් ලැබෙනවා සාවකයන් ලැබෙන මාත්‍රකට වඩා අසාමාන්‍ය ලෙස කරුණාකයන් ආශේවා ගන්න අනික දත දෙද සභාවක බල කියන්නේ දස බලනවා චතු විසා චතු වෛරහරණේ ඥාන චතු ප්‍රතිසංවේදනා ඥාන සත්‍යයේ බුද්ධ ධර්ම සත්‍යවිද්‍යාවන් මේවා ලබා ගන්නවා. ඒ රසබන ඥාන කියන කවුරු අහලා ඇති ඔයත් එකක් එකක් හෝරනකොට ගොඩාක් වෙලාවක් තේරෙනවා. ඥාන බල තමයි තියෙන්නේ. සාකාකාරව පවත්න ඥානෙ, කර්මපාක ඥානෙ, සම්පත්තදාමයේ කටකඩා ඥානෙ, අනේක දානනාමාදා කුලෝ ඥානෙ, නාමනිමුක්ති ප්‍රඥා ඥානෙ, ඉන්ද්‍රිය පරෝපරේ ඥානෙ ඥානාදීනේ සත්‍යයේ සෝදාන ගන්නා ඥානය පූර්වේ විලාස ඥානය දීඝාස්කර විඥානය ආස්වාදයේ කරඥා මේ දස්වර ඥාන. කපු විසාරේ ඥාන කියන්නේ බුද්ධත්වයේ කියන්නේ එවාගෙන මේකප්පාණි ආත්මත්වයේ කියන්නේ දෙතු අස්තරාග කර්ම කියන්නේ දෙතු ණය ගැන කරන්නේ කියන්නේ විසාරකතාව. සතු පරිසම්විදාන නැතිවේ අර්ථ ප්‍රතිසම්විදා ධර්ම ප්‍රතිසම්විදා විරුද්ධ ප්‍රතිසම්විදා ප්‍රතිලා ප්‍රතිසම්විදා කියන කාරණා හතර. සත්‍ය බුද්ධ ධර්මයේ අභියත කාලයේ නොපැතිල පවත්නා ඥානය අනාගත කාලයේ නොපැතිල පවත්නා ඥානය වර්තමාන කාලයේ නොපැතිල පවත්නා ඥානය තුනයි සියලු කාය කර්ම නුවණින් කරත්ම සියලු වාචික කර්ම නුවණින් කරත්ම සියලු මනෝ කර්ම නුවණින් කරත්ම දැන් මේ ආයත කියන බුද්ධ ධර්ම ආයතය. සත්‍යයේ බුද්ධ ධර්ම. සත් අවිඥානීය ජීවිදා ඥානෙ, ජීවෝත ඥානෙ, කරකේජා ඥානෙ තුනයි. මේ සදාකර බුද්ධේ නිවාස ඥානයයි, ජීවකා ඥානයයි, ආත්මවාක්‍ය ඥානයයි ආයත දේවා සත්‍යයේ අවිඥා. එතකොට මේ ධර්ම කියන්නේ ඒ සංවාකයන් අතර පූජාවේ පකවාන වෙනවා. අන්තිමට කියනවා භගවාන් කියන්නේ කියන පදයේ මහා මායාව කුමියට ගුණවත් දෙයි. ඒක නැත්නම් මහා ප්‍රජාපති වෘතිින්වත් ගුණවත් දෙයි. සුද්ධෝදන මහරජාණන් ගුණවත් දෙයි. මාපන්න ජීවිතේ ඥාති බඳුන් ගුණවත් දෙයි. එතෙන් පුරාට ගුණවත් දෙයි. ශ්‍රමණ ග්‍රාමණයට ගුණවත් දෙයි. දෙවියන් ග්‍රාමණයට ගුණවත් දෙයි. එහෙමනම් විමුක්ඛාන්ත වේතං මුද්‍රාණං භගවන් සාන භෝධ්‍යානෝලේ සාතම්පන්න ඥානස ප්‍රතිලාභා කට්ඨිකා පඤ්ඤති කලිකම් භගවන් එතන විමුක්ති කියලා කියනවා සතර මාර්ගයකට කියන විමුක්ති කියනවා සතර ඵලයකට විමුක්ති කියනවා ඒ අතදින අපේ අරිහත් මාර්ගයේ ඵලය ඒ දෙකම විමුක්තාන්ත කියලා විමුක්ඛාප කියන්නේ නිදීමේ අවසන්ය. ඒකෙන් මේ නිදීමේ අවසන්ය අරියත් මාර්ගඥානයේ අරියත් ඵලය. ඒකෙ සිත්යෙන් කියලාදවෝ. ඒකෝත් මේ අරියත් මාර්ග අරියත් ඵල කියන විමුක්ඛාපයේදී බෝධි මුරේදී එක ප්‍රතිලා කියන්නේ සබෝධි මුරේදී සරුවක් යන මහන්සේලාට අරියත් මාර්ග ප්‍රතිලාභය වෙනකොට සත්‍යතා කර්මයක් තියෙනවා. ඒක ප්‍රඥාක්තිය කියන්නේ ඒ විදේන ලැබෙච්ච ගුණධර්මයක්. සමන්වාසයේ ප්‍රත්‍යක්ෂ කළ දැරීම ලැබුණා වූ ගුණධර්මයක් තමයි භගවා කියන්නේ ගුණධර්ම. ලෝකේ නාස්ත්‍රම හතරක් තියෙනවානේ. ආවස්තික නාම, දින්නික නාම, නේනික නාම, අදිට්ඨි සමුප්පාද නාම කියලා නාස්ත්‍රම හතරක් තියෙනවා. ඒවා එකක් එකක් තේරුම් ගත්තොත් වාදිනවා. ආවර්තන නාම කියන්නේ විශේෂ සුද්ධියන්ට ඇය මේ අවස්ථාව නම් තබනවා. දැන් අපි එක මිනිස්සේ ඉවත්ව කොයිකන් කරන්නේ නම් ගොවිය. ඒකට ලියන්න. කාමයක් හදන පිළිදු. එහෙම නැත්නම් දෙකක් දෙකක් හැකියාවක් කරනකොට මේ මේ අවස්ථාවක් ගන්න තියෙනවානේ. ඒක වඩා දැන් අපි ගහේ කැඳ බැලුවම තුනක් වාරේ වස්සා. එකක් නාම දෙකුණාම නාම. වැඩගෙන පොලේ කුණාම ගුණ. ඊළඟට කායික ගා බලවත් වෙනවා පාඩේ. ඒ කියන්නේ කින්නාරකට. ඒකෙන් බල මේ වැඩේ කියන්නේ නාස්තරි කතා. එයා විශේෂ පුද්ගලයන් විශේෂ සත්‍යයන් අවස්ථානුකූලව කරන නමකට කියනවා ආවස්තික දාන. දීක දාන කියන්නේ සමස්තයෙන් මේක දේවල් වලින් පාවිච්චි කරනවා. කායිකලක් ශාස්ත්‍රීය ජීවිත කාර්යයෙන් සමාජී වෙලා වෙනවා. දැන් කොටයක් ගන්න දෙනවා ශක්තිය කියලා ප්‍රදාන. ඒ වගේම ඉතින් ඉන්දියාවේ දැනුම් කියනවා මේ අතර කියන්නේ ඉන්දියා පතේ යන නිකායක් කියනවා මනුෂ්‍යයන් අතර. ඒකට සාධි කියනවා. ඒ වගේම අසාධි කියන දල ඒ දල නිකාය කියන සාධි කියනවා. ඒ වගේම අසාධනක මොඩලා එකක් හරියට කියලා කියනවා. ඒකල අසක් වරම හොයාගන්න ඒ කරන්නේ අපේ කරන වැඩ. හරි. මව කරගන්න මායි. ඒ වගේ ඒක පුද්ගලයාගේ ඒ ධර්ම දේවල් අනුව කාර්යික සම්බන්ධ දේවල් අනුව නම් සමහරකට දේවල් දීකතාවක් තියෙනවා. මේකෙත් ප්‍රධාන කියන්නේ ගුණනාම. ගුණනාම. දැන් කාර්යයෙන් කලින් සෑදිස්සු ඒවා වශයෙන් දෙනවා කියලා අවිද්‍යාවය කියනවා කාමිනෝ කියලා. ඒවා කියන අපි කියනවා ධ්‍යානලාභය කියන්නේ අවිද්‍යාවලාභය. අර ගණනාමයක් නේ. ඒක හොඳ පැත්තේ නරක පැත්තේ දෙකම ගන්න ලැබෙනවා. ඒක අධ්‍යයන කියන්නේ ගුණනාමයක් කියන්නේ විශේෂ ගුණනාමයක් කියන්නේ අපි ධාතු කියනවාට ආරාමයේ සම්මා සම්බුද්ධෝකේ, එචාරණ සංස්කාරෝකේ, සුදුසුකෝකේ ලෝක විදුකේ අනුතරෝ පුරිසාමතාකේ කියන දුක්ඛෝකේ පස්සාවේ මනුෂ්‍යයන්ගේ මහානාගේ ඔක්කොම සමභාවයේ ප්‍රතිලාභ කරගත්ත ගුණයක් නිසා ලැබෙනවා එනිස් පැහැදිලිවන්නේ මේ ධර්ම ස්වභාවය නිසා ලැබෙනවා ඒවා කියනවා මේ ඉතිගෙනා අවිකමස්ථාන කියන්නේ කැමති කැමති දේ සබා ගන්නවා දැන් දැන් ධර්ම පාන, සිරිවර්ධන, ගුණපාල, ඒ වගේ නම් තියෙනවානේ මිනිස්සු කතාවලා කරන විශේෂ භාෂාවක් කරනකොට කරනවා ගන්නවා නම් ඒක අනුවර්තනාමයක් නෙමෙයි. තමගේ කැලැස් අනුව සබා ගන්නවා. ඒ වගේ කියනවා මේ අදිට්ඨි සමුප්පාදනය කියලා. ඉතින් මේ කියන නම් වලින් මේ භගවා කියන ආදී ගුණපද මේ විචිකනාල කියලා අනුව අර්ථ කතාවල කියන්නේ යම් කිසි උසස් ගුණයක් මිසි කොට ලැබිච්ච ගුණලා. දැන් අපි ගමන සත්‍ය භගවතු කියන්නේ මෙන්න මේ කාර්ය සංස්කාරයක් ඇදී ආත්මික වාස්තු නමස්කාර වේවා කියන දේ. ඊළඟට අරහතු. ඊළඟට ආස්කා දහස්වල දෙකක් තේනක් දෙකීමක් කියලා දෙන්නේ. අරහතු කියන්නේ සත්‍යාරහතෝ නම. ඒ අභියතන භාවනාවට නමස්කාර වේවා. අරහතු කියන්නේ රකින්න තේරුම් පහක් අර්ථකථන දක්වනවා. සාසන චතුරාර්යයන් කෙරෙහි සුරු වූ නිසා අරහතන් වෙනවා. සතර මාර්ගඥානෙන් කෙලෙස් සතුරන් නැති නිසා අරහතන් වෙනවා. අවිද්‍යා සංකාර විඥාන නාම රූප සලආයතන පස්ස වේදනා සංඛාපාදාන සමජාන ජරා මරණ කියන මේ දොළොස් අංගයක් ඇති භව සංස්කාර චක්‍රේ සංස්කාර චක්‍රේ හේතු නිසා අරහතන් වෙනවා. දෙවිතුන් සෑම දිනකට පූජාවට සුදුසු නිසා අරහත් වෙනවා. කාර්යනිවා කලක් නැති ඒකාට අරහත් වෙනවා. ඔය දෙන හේම කරක් පිළිදෙනවා. ඒකෝ සත්‍යාරාමෝ නම්. මේ හේන ගුණස්කන්ධයක් නෙමෙයිත් අරහුනේ සබන්වන්නට සලවක් ගන්නවා කියන නමස්කාර වේවා. ඊළඟ සත්‍යභාගවතෝ සම්මා සම්බුද්දස නම. දැන් සම්මා සම්බුද්ද කියන්නේ සම්මා සාමච්ඡ සම්ම ධම්මාන බුද්ධත්වා සම්මා සම්බුද්ධ. සම්මා කියන්නේ නිසිතේ. නිවැරදිව. නැත්නම් සියලු ආකාරයෙන්. කිසිවක් නැතුව. සාමච්ඡය සමන්න. සම්ම ධම්මාන තේරුම ගන්න බුද්ධත්වා අවබෝධ කරගැනීම සම්මා සම්බුද්ධ කියන්නේ. ඒ කියන්නේ බෑම ගාමිණීව චතුරාර්ය සත්‍යය සම්පන්නයි. අර දෙයක් චතුරාර්ය සත්‍යය නම්වා අවබෝධ කර බලන්න මෙතන කියන්නේ. එසේ හේතුවක් කියනවා නම් දැන් අපේ ඇද ඇත දුක්ඛ සත්‍යයක්. ඇත ඉදීම හේතු දුක්ඛාව සමුදය සත්‍යය. ඒ දුක්ඛාවගේ නිරෝධය නැති කිරීම නිරෝධ සත්‍යය. ඒ දුක්ඛාව නිරෝධය කියන්නේ ආර්යයන්ට සමාන මාර්ග සත්‍යය. ඔයාම එකක් එකක් ගන්න. චතුරාර්ය සත්‍යය නම් ලංවා සියලු ආකාරයෙන් අවබෝධ කරගන්න. ලෝකනාථයේ චතුරාර්ය සත්‍යයට ඇතුළත් වෙන කිසිම දෙයක් නැහැ. ඒ කියන්නේ චතුරාර්ය සත්‍යය නම් වෙයි ආબોධ කරගත්ත බැරි සම්මා සම්බුද්ධිය. ළඟින් තවත් තියෙන පංචවෙනි දෙවියන්ගේ ඉස්සර දහම් පදපා සංස්කාර විකාර ලක්ෂණ නිර්වාණ ප්‍රත්‍යක්ෂය. ඒ ඕල් අනුනිවලේ කියන එක ආબોධ කරනවා. අන්න ඒක නිසා සම්මා සම්බුද්ධිය දැන් අපි කල්පනාවේ නමෝ තත්ත භගවතු නමෝ තත්ත අරහතෝ නමෝ තත්ත සම්මා සම්බුද්දස්ස ඒ භාවිකුන් වාසේන වාගේ නමස්කාරය වේවා ඒ රාහුන් වාසේන වාගේ නමස්කාරය වේවා ඒ සම්මා සම්බුද්දස්ස වාසේන වාගේ නමස්කාරය වේවා ඒ කණිතේ දැන් අපේ රාහුන් වාසේන නමස්කාරය වගේ භාගානාස්තර ඔක්කොම නෙමෙයි මෙතන කියන්නේ බුදුරජාණන් වහන්සේට සතර මාර්ගඥානය ලැබුණා. නමුත් කාර්යඥානයේ සතර මාර්ගඥානය වගේ නෙමෙයි. කාර්යඥානයට වාසනාවේ කෙරේ සිටියේ. නමුත් කරුණාඥානයට සලාපන කපලකේ යන්න ප්‍රහාණය. නිසා කරුණාඥානයේ ආරාධනයට නමස්කාර දෙකේදී. ඒතොර දැන් අපේ හැමදාම සත්‍ය ගන්නකොට බුද්ධ වන්දනා කරනකොට වෙනස් වෙනස් අවස්ථාය සමහරදී මේ නමස්කාරයත් නිතර නිතර නිතර භාවිතා කරනවා නම් මෙන්න මේ කුලස්කන්ධයේ තමයි අපි ආරාධනා කළා වෙන්නේ. ඒ නිසා අපි උදේ නිින්දේ කවදෝචන් පටන් දාත දහස් වරක් කරන්නේ නමස්කාර පාඩේ ඉතින් හරි දෙවනවන අපි කරන ලබන්නේ සුද්ධානුසති භාවනාව. එයින් අපේ හිත බුදුගුණ අරමුණේ පිරිසිදු වෙනවා. භාවිතාවේ ඉන්ද්‍රිය ධර්ම, බල ධර්ම, බොජ්ජංග මහාකාර ධර්ම පවා ඒ සිිතේ දැනෙනවා. මේක නිසා මේ නවස්කාර පාඨයේ පවා අපට චිත්ත සමාධියක් උපදවා ගන්නයේ හේතුව භාවනාව. ඒ වගේම නවස්කාර කිරීම කාය වන්දනාව චාරිත්‍ර සීලයට වැදෙනවා. ඒ වගේම සීලයක් සමාධියක් ප්‍රඥාවක් තුන මේ ඇතුලේ ගැලපෙනවා. අර පායවදලා කියනකොට කයින් වදිනකොට ප්‍රශ්නේ දේශනා ඒක කියන්නේ සායිකයි. ඊළඟට ගුණපද ජීවනෝට අපේ සිිතේ ජීවන මෙයාටපත් වෙනවා. ඒක තමයි චිත්ත සමාධි සමාධි. ඊළඟට අපි මේ ගුණස්කන්ධය කියලා ආරක්ෂා කරනකොට ප්‍රඥා වැඩෙනවා. ඒක තමයි ප්‍රඥාව. නිසා මේ නමස්කාර පාඩයෙන් අපි කරන්නේ දැන් දරාවෙන් කරන්නේ සීලය සමාධිය ප්‍රඥාව තුන දිනු කිරීමයි. ඒ දින රැඳෙනකොට ආර්යසත්‍ය ප්‍රමාණය දෙන කෙලෙනවා. ආර්යසත්‍ය ප්‍රමාණය දෙනකොට බෝධිපාක්ෂාන සිත් හතර එමි වැඩෙනවා. ඒ ධර්මතා අපේ සිිතේ වැඩෙන්න වැඩෙන්න අපේ සංකාරයේ කෙලෙසුදු කුලේ වෙනවා. කුලේ වෙන නිසාගේ කුසල කුසා ටිකක් ටිකක් ගානේ කල්ප කෝටි ගණන සංකාරයේ කෙටි කරගන්නවා වෙනවා. යන්දාකදියාකට විශේෂ ආග්‍රතාව විස්තාව වෙනවා විපස්සනා ඥාන දුන් වෙනවා සෝවාන් ආදී මාර්ග ප්‍රලායන කරගෙන අප අමා මහ නිවන් අවබෝධ කරගන්නට මේ කුසලයේ උපනිශ්‍රේ වෙනවා. අපේ සාහිත්‍යලා ගන්නකොටේ බෝධි සම්භාර තුරු කාලයේ තුල බුද්ධ ධර්ම සංඝක දලුත්හාකදී මේ නමස්කාර පාඨය පවත්වාගෙන තියෙනවා. ලෝකුරා බුදුන් අන්නයට මේක උදෙස් වශයෙන් දේශනා කළා. මේ වාගේ නමස්කාරයේ භාවනාවක් ඇසේට ආර්යසත්‍ය මාර්ගයේ ප්‍රතිපදාවක් ඇසේට අනුගමනය කරමින් බෝධි සම්භාර පුරා ඕංගාරා වැඩිගෙන මානව රාජ්‍යයකට ලෝකුරා බුදු රතනගාරේ සම්මා සම්බුදුරජාණන් වහන්සේට සිතින් කයෙන් වචනෙන් අපේ ගෞරවාකාර නමස්කාරය වේවා. ගෞරවතුරා ධර්ම දායකවට අපේ නමස්කාරය වේවා. ආර්ය මහා සංඝ රත්නයට අපේ නමස්කාරය වේවා. අපට අපනේ කොළන නමස්කාර පාඨයේ පටන් අනිකුත් සියලු ආකාරයෙන් දැස් කරගන්න ලැබෙන දාන සීල භාවනා, දීන සමාධි ප්‍රඥා මේ සියලු උපදේ සංකාරය අපට ධ්‍යාන අභිඥා මාර්ග කරාණි ක්‍රමයෙන් දතෝ බෝධි ඥානයෙන් අජරාමර කාර්ය නිවාන ආරෝධයේ පිහිටන හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. Thank you. ධර්මානුශාසනාව පැවැත් වූ අද දේශකයන්න් වහන්සේ අම්බලන්ගොඩ ගල්දුව ගුණවර්ධන යෝගාශ්‍රම වාසී පූජ්‍යපාද නා වූ යනි අරිය ධම්ම ස්වාමීන් වහන්සේ